ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් 1980 ගේ හත්වන මාස 16 වන දිනදී මිරිගල නිස්සරණ වන සෙනසුනේදී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 ලෝකෝත්තර ගුණ ධර්මයන් පහළ වීම තමයි ධර්ම රත්නේ පහළ වීම කියන්නේ. මොකද ලෝකයා අතරට ධර්මය ධර්ම රත්නේ පැතිරෙන්න පැතිරෙන්නට පටන් ගත්තේ පසුබිමේ. ඒ නිසා විශේෂ දවසක්. ලෝකයට සාන්තිය සැලසෙච්ච විශේෂ දවසක්. 18 කෝටියක් කෝටි 18ක් ධම්ම රාජයන්ම අරිහත්ත්වයේදී හිටියා කියලා ප්‍රකාශ කරනවා. මාරයට කලින් ඒ ඇත්තෝ වෙන වෙන මාර්ගඵල ලැබිලා තියෙන්නේ නැති 18 කෝටියක් ධර්මයන් කියවම සුදු වැඩක් නෑ ධර්මනාමය. දෙවියන් ඒ වගේම දෙවි සමූහයක්. දීපංකර පාද මොලේ ඉවරණ ගත් අවස්ථාවේදී පටන්ම බලාපොරොත්තු වෙච්ච වාක්‍යයක් තිබෙනවා. ඒ අවස්ථාවේදී සමහර දෙවියෝ කිව්වා ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුදු වෙන බව අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ වචනේ නිසා. දීපංකර සරුවඥාන් වහන්සේගේ වචනේ නිසා. නිසා ඔබ වහන්සේගේ ශාසනයේදී අපිත් මාර්ගඵල ලබන්න අපි මාර්ග ප්‍රාර්ථනා කරනවා කියන එක කියවවව පොතේ සඳහන්. ඕසනම් කරක් මොනොල්දෙහි ඒ මනුෂ්‍යයන් බලාපොරොත්තු වෙන්නේ කියන්නේ. සත්‍යයන් බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට මේ ධර්මයේ ප්‍රකාශ කරපු දිනේ අසල කෝසලෝක්ෂා දිනේ ඒ නිසා විශේෂයෙන් සාධුවේ. අනිත් එක වික්ෂුන් මහන්සලාගේ වස්ත්‍රය තියෙන සිද්ධ වෙන්නේ ඒ මොන්නේ පොවේදී. ඒකෙන් අපි සලකන්න තෝරන්නේ පොවේදීනේ අද අපිට දැනෙන්නේ මේ පැමිණිච්ච පොයේ දිනෙහි විශේෂ අධිෂ්ඨානයක් හලකා ගන්න පුද්ගලික අදහස් තේරුම් අරගත්තාම අන්‍යෝන්‍යංගේ පුද්ගලික తත්වයේ අදහස් තේරුම් කරගත්තාම ආශ්‍රය වේති අනිත් එක පොදු හැඟීම පොදු සාධනික හැඟීම අප තුළ ඇති වෙන්නේ පොදු සාධනික හැඟීමට බාධක දේවල් තියෙනවා. ඒ බාධක දේවල් වලින් ප්‍රමාණයට වඩා සංහාව ඇති කර ගැනීම බාධකයක් කුජල කුජලයන් ආශ්‍රය කිරීමට බාධාවක් ඉස්සරහ එකක් සංසර්ග දෝෂේ එතකොට අසංසබ්බ අධාව කියලා කියනෝනේ. ඒ අසංසර්ග පත්වයෙන් තියාගන්න ඕන. ඒකට උනත් පුජ්‍යල තත්වයේ තේරුම් අරගන්න. මේ පුජ්‍යලයාගේ තත්වේ මේ විදියයි, මේ පුජ්‍යලයාගේ තත්වේ මේ විදියයි කියන පුජ්‍යල තත්වයේ තේරුම් කරගන්න. අනිත් එක අපේ ප්‍රධාන අදහස සම්පූර්ණයෙන් හැම අවස්ථාවකදීම මතු කරගන්න මහන්සි ගන්න ඕනේ. ප්‍රධාන අදහස තපෝ ගුණේ දියුණු කිරීම. තපෝ ගුණේ දියුණු කිරීමයි ප්‍රධාන අදහස. මේ යෝගාවචර පිළිසේ කියන්නේ තපෝ ගුණේ දියුණු කරන කෙලෙස. තපෝ ගුණේ කියන්නේ කෙලෙස් පවන. කෙලෙස් පවන වැඩේ. රාගය, ද්වේෂය, සංහාව, ලෝභය, කාම ඡන්දය, ඕවා කෙලෙසය. දේශය කෙලෙසය. මානෙ කෙලෙසය. රෝධ පාටිගේ ද්වේෂය රෝහ කෙලෙස. මානෙ කෙලෙස. එතකොට දික්ඛිය කෙලෙස. අ ලෝභ ද්වේෂ මෝහ කියන මේවා විශේෂයෙන්ම කෙලෙස්. අද උද්ධච්චය නොසන්සුන්කම් තීන මිද්ද ඕව විචිකිච්ඡාවක් ඕවා කෙලෙස් ඔය කෙලෙස් ඕවා ඔය කෙලෙස් සාමාන්‍ය වැඩ පිළිවෙලට සමෝ සපෝ ගුණයෙන් කියන්නේ මේ බඳු අවස්ථාවලදී අපට මතු කර ගැනීමට නියම හිතට අර ගැනීමට සුදුසු ධර්ම පාඨයේ මුලින් ප්‍රකාශ කෙරේ. කන්ති පරමං තපෝ ඉතිස්ඛා කන්ති පරමං තපෝ කන්ති ඉවසීම පරමං තපෝ ශ්‍රේෂ්ඨ වූ තපෝ ගුණයයි. විචික්ඛා කියන්නේ අර කන් කියන්නටම යන්නේ මාදහාවක්. යෝජීමු කියන එක කන්ති කියන එක සාමාන්‍ය වෙන තේරුම් වලටත් හිතනවා නිසා ඉවසීම කියලා පිටිකා කියනවා කියනවා. යෝජනාවේ ඉවසීම ඉවසීම ප්‍රධාන තපෝ ගුණයයි. මූලික තපෝ ගුණයයි. මේක ක්‍රියාවේ යෙදෙන්න ඕන. මේ ඉවසීමේ ගුණය තියෙනවා. ඉවසීමේ ගුණය නැති තැන තපෝ ගුණය නැහැ. ඉවසීම ඉවසීම කියන්නේ බොහෝ විට මේ ඉවසීමේ ගුණය පැන්නිලා යනවා අයින් වෙලා යනවා ඉක්මන් කම් නිසා මතක නැති වෙනවා මේ තපෝ ගුණය ඉක්මන් කම් නිසා පොරුදු නිසා ඒ වගේම අවශේෂ කෙලෙස් නිසා මේ තපෝ ගුණය නැති වෙලා යනවා ඉවසීම නැති වෙලා යනවා අශාන්තිය ඇති වෙනවා ශාන්තිය වෙයි නොයවසීම නොයවසීම වාගේම නරක එකක් තමයි ඉක්මන් තීරණය ශනික තීරණය ශනික තීරණයත් ඔය අක්ෂාන්තයට නොයවසීමට උපකාර වෙන දෙයක් ශනික තීරණය ශනික තීරණය හොඳටම අ පරිසම් වියුතු දෙයක් ඇතැම් විට විශාල අනර්ථ සිද්ධ වෙනවා මේ ඉක්මනින් තීරණයට බැසීම. මේ තීරණයට බැසෙන්න ගියාම තමන්ගේ මට්ටමෙන් බොහෝ විට තීරණය කරන්න යනවා. අනිත් දේවල් අනුන්ගේ වැඩත් තමන්ගේ මට්ටමෙන් තීරණය කරගන්න ඒක බොහොම නරකයි. සපෝ ගුණයට බොහොම හානි කරයි. මේ විදිහට මේ විදිහට උනොත් මේ විදිහට මේක වෙලා තියෙන්නේ මේ වගේ කියන්නේ ඉතින් තමයි තමන්ම තීරණය කරගන්න. බොහොම නරකයි. මෙවන් අවස්ථාවලදී හැමතිස්සෙම ඉවසීම අනුව මේ තීරණය අරගන්න ඕනේ ඉවසීම. මොනම දෙයක් වුණත් ඉක්මන් වෙන්න නරකයි කියන එකයි එකෙන් ගන්නවා ගන්න. දැන් අපට ඇතැම් එක අඩුපාඩුපත් පේනවා. අඩුපාඩු වෙනවා. ඒ බඳු අවස්ථාවලදී ඒ අඩුපාඩු වෙන පැත්තට මනින්නේ ගියෝ තරහ වෙලා කතා කරන්න ගියෝ තරහ වෙලා තීරණ ගන්න ගියෝ අපි මේ විවසුම් වෙනවා මේ තපෝ ගුණයේ තුන්වර යන්නේ. එක සැරයක් වෙනලා ගියාම පිච්චිලා ගියාම ආයි මාස ගණනකින් මතු කරගන්න පුළුවන් වෙන්නේ. තපෝ ගුණය. එයාපදි. මම පාඩම කරගන්න නබත හොඳට පාඩම් වෙලා තියෙනවා මේක. මට හොඳට කියන්න පුළුවන් මේකෙන් හානි කමිලා තියෙන හැටි. අපේ යෝගාවචර පිළිවෙතම හානක වීම කියන එක කියන්නේ. අනිත් යෝගාවචර පිළිවෙතත් ඒ විදිහට. රටේ ලෝකේදත් එහෙම මේ තනි ඉක්මන් තේරෙන නිසා ඉක්මනින් කලබල වෙලා දැනලා එතකොට ගහ ගන්න කියන නොයෙක් ඒවා කරගන්න. නැත්නම් විතක හිස් වේදනා ඇති වෙන දේවල් වෙනවා. උනත් ඒ වල ඒ අවස්ථාවලදී වේදනාවක් ආපු හැටිම හිතේ යොදන්න මේ මේ වේදනාව එනකොටම දදන්නවනේ මේක නරකයි. මේක කෙලෙසයකට ඉඳ තියෙනවා. මොනවා නවක්. ඒ බඳු අවස්ථාවලදී කලකන්න පුළුවන් ක්‍රම තියෙනවා. ආ නෑ ක්‍රම තියෙනවා. සමාන්තර සමහර විට බොහොම කුංචි දෙයක්. කුංචි දෙයක් ඉදිරිපත් වෙනවා. මේකට කතා කරලා දැනලා මේ කීයව කරන්න ජීවිතම අන්තිමේ තමන්ගේ සීල ගුණයක්, තපෝ ගුණයක් විනාශ කරගෙන අනුන්ගේ දුරු දෝෂය කරගෙන හටයුතු කරනවා. කවුද මේ? නවීන යෝගාවචරය. යෝගාවචරය. වැඩෙන් යෝගාවචරය නෙමෙයි. මෙහෙම හොඳ නැහැ. මේ විදිහේ දේවල් පාඩමට අරගෙන පාඩමට අරගෙන මේවා පාඩමට අරගෙන උරුම වෙන්න ඕන. සරණ ස්වාමීන් වහන්සේලා රහත් සහ රහතන් වහන්සේලා නෙවෙයි සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා. හදවත කරපු ඇති අපි හිතට ගන්නවා. රහතන් වහන්සේලා යොදනවා කියන එක දෙයක් නෙවෙයි. අවශ්‍ය සත්‍ය වෙනවා නම් තමයි එළියෙන් ඉන්නේ. එහෙම ඉවසීමේ ගුණය තමයි කියන්නේ. ඒක මේවා මේ ගුණ ධර්මයන් දිනු කරගෙන යන්න අමාරු ඒවා ඒවත් එක්ක. අපි හිතන්නට ඕන ඒ විදිහේ කෙලෙස් වලින් භාරිත වෙලා ඉන්න අවස්ථාවේදී අපට සුදුසු නෑ අර සද්ධාවෙන් දෙන ප්‍රත්‍ය අරගන්න. ඒ විදිහට හිතන්නේ. මේ කෙලෙස් සංසිඳනකම් නවත්තන්න ඕනේ. අර ස්වාමීන් වහන්සේ ධමයක් පින්ඩපාත යන්න ගිහිල්ලා වචනයක් ඇහුණා. Tamanta හදන පින්ඩපාතේ සම්බන්ධව වචනයක් ඇහුණා. නරක වචනයන්නේ බොහොම ශ්‍රද්ධාවෙන් මේ කටයුතු කරන්නේ. කරන බව දැනෙන වචනයක් ඇහුණා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ හිතුවා Tamanta තමන් අවවාද කළා. නුඹට මේ දූපදය දෙන්නේ ওই තරම් අමාරුවෙන් උඹ මොනවා බලාපොරොත්තු වෙන්නේ? නුඹගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නේ? උඹට ඒ උදවිය බලාපොරොත්තු වෙන අතේ දෙන්න පුළුවන්ද? බැරිද? තාම අමාරු. එහෙනම් ඉඳගන්නේ කියලා භාවනා භාවනා කරලා අරකට අර දානෙට සුදුස්ස වෙලයි නැගිච්චි. ඒ විදිහේ හිටියා. එතකොට ඒ වාගේම එක හාමුදුරු නම බොහොම ගුණ ධර්ම සම්පූර්ණ වෙච්ච ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ධර්ම දේශනාව කරනකොට ඒක අහගෙන හිටියේ තවත් හාමුදුරු නම ඉවසන්න බැරුව ඒක ඇහෙන ඇහෙන හැම වතාවකම ඉවසීම නැති වෙනවා මේ හාමුදුරුවෝ. නමුත් ඒ වෙලාව යන්න බෑ. ආ ඒ වෙන හේතුව. එහෙන් කියන ධර්මයේ ආගම හේතුව. වටිනා ධර්මය අර ආම්ලෝ කියන්නේ. වටිනා ධර්මයක් කියන්නේ නමුත් ඉවසන්න බෑ මේ යනවා. මිනිස්සු එක්කත් පස්සේ කියනවා අර එන්නේ වෙනකන් අර ඇත්ත කෑ ගැහුවේ මොකටද කියලා. අර මිනිස්සුන්ට කියලා සාධුකාර දෙන්නේ මොකටද කියලා. අන්තිමේදී ඒ දෙනම පිට වෙලා ස්ථානයෙන් පිට වෙලා යන්නේ කියන දෙනම එකට. යන ගමන් දිගටම දොස් කියනවා. කොහොමවත් බනක් වෙනවද? ওই විදිහට දෙයක් තියෙනවා කියන්නේ ඔය ඒක විදිහේ දොස් කියනවා. අර ස්වාමීන් වහන්සේ කිසිම වචනයක් කියන්නේ මහා ගුණවන්ත. ඒ ගිහින්දා අන්තිමේදී දෙපැත්තට හැරෙන තැන තියෙනවා. කන්දිස්ථාන. ස්ථාන දෙකට යනවා. ඉතින් ඉස්සරහට ගිහලා ඇඳලා ගිහුවා ස්වාමීන් ස්වාමීන් වහන්සේ මේ පාරෙන් වදින්න. මම මේ පාරෙන් යනවා. ඒකටවත් සතුටුුනේ නැහැ වදිනේට. යන්නේ ගියා ස්වාමීන්. මේ හාමුදුරන් අර බැනුම් අහපු හාමුදුරන්නේ ගෝලෙ දෙකියා පස්සේ. එයාත් උත්සාහගෙන හිටියේ මේ බණින්න. ඉතින් යන ස්වාමීන් මේ එක උත්තරයක්වත් නොකියේ මොකද කියලා. රශ්මියේ ඒ කියාපු කතාවේදී මගේ හිත කර්මස්ථානයේ වයින් වෙන්නේ නැහැ කිය. කර්මස්ථානයේ හිත තියාගෙන ඉන්නේ හන්දේ. ඉතින් අරව නැහැ නේ ඇහෙන්නේ. ඒවට උත්තර දෙන්න ඕන ඒවා ඇහුණා නම් හිතට ගත්තාන. ඒවා නෙමෙයි හිතට අරගෙන ගිය කර්මස්ථානයි. කොයිතරම් දක්ෂකමද රහතන් වහන්සේ නෙමෙයි. රහතන් වහන්සේ නෙමෙයි. පස්සේ රහත් වුණා. රහතන් වහන්සේ නෙමෙයි. අනේ ඒ වගේ තේින්ද ගුණ අපි අදහසට තරගෙන අල්බලාපොරොත්තු වෙන්නත් ඕන ඒ සපෝ ගුණේ නිදි කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව බොහෝ කාලේ ධම පොයකටම දේශනා කළා. වෙන බුදුරජාණන් වහන්සේලා පොයට දේශනා කරන ගාථා පන්තියෙන් එකක් පොය. ඉතින් මේ ගාථාවේ වටිනාකම කියලා ඉවර කරන්න. වික්ෂෝන් වහන්සේලා වශයෙන් මේක ඊටාම ප්‍රයෝජන නිසායි උන්වහන්සේලා හැම බුදුරේ රජාණන් වහන්සේ කෙනෙක්ම මේ දේශනාව කරන්නේ. එතකොට සාතිමෝක්ෂය. ඔය සාතිමෝක්ෂය කියලා ඔබට කියන සාතිමෝක්ෂය ගන්න. ඉතින් මේ ගාථාවේ සාමාන්‍ය තේරුම කවුරුත් හිතලා ඇති හිතලා තිබුණට වැඩේ යොදවල අඳුයි වැඩේ යොදවන්න අධිෂ්ඨාන කරගන්න ඉතිඛා කන් කන්ති පරමං සහෝ හෝති ඉතිඛා කියන ඉවතීම ඉවතීම පරමං සහෝ හෝති උතුම් වූ තපෝ ගුණයයි. මේ තපෝ ගුණය අපේ අභ්‍යන්තරයෙන් සංපත් කර ගැනීමට මාර්ගයම් වෙනවා. පරමං තපෝති සික්ඛා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා ඒ සිතේ අදහස සාමාන්‍යයෙන් අදහස වැටෙන්නේ බුදුවරයෝ නිවන උතුම් දෙයක් කොට දේශනා කරා කරන තේක. එතකොට නිවන බුදුරජාණන් වහන්සේලා නිවන උත්තම ධර්මයක් බවට දේශනා කරනවා. බාන නිර්වාණය එතකොට බුදු කෙනෙක් පහළ වීමෙන් මේ නිබ්බාණය මතුවෙන්නේ. අනිස්කාලවල නිබ්බාණය තියෙනවා. නමුත් නිබ්බාණය නිවමේ මතුවෙන්නේ මේ මේ කාලේ. නිබ්බාණය කියන්නේ මොකක්ද? අර නිවනේ ගැන කතාව තමයි සාමාන්‍යයෙන් ගන්න තියෙන්නේ. එනවද? නිවීම නිවීම මොනවා නිවීමද? කෙලෙස් නිවීම. හේතුගේ නිවීම. අර ප්‍රධාන වශයෙන් මතු කරපු කෙලෙස් සම්බන්ධව කලකනකොට ඒ කෙලෙස් පොඩ නිවීම තමයි නිවන කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ උතුම් වශයෙන් කලකන්නේ. වදාරන්නේ දේශනා කරන්නේ. එතකොට ඉවසීම නැති තැන නිවන නැහැ. නිවන තියෙන ඉවසීම තියෙන තැන නිවන තියෙනවා. ඉවසීම නැත්නම් නිවන නැහැ. එතකොට නිවන තියෙන තැන ඉවසීමක් තියෙනවා. මෙන්න මේ ටික අපි තේරුම් අරගන්න අපේ පරමාර්ථයේ නිවීම, කෙලෙසුන් නිවා දැමීම. ඒ නිවා දැමීම මොහොගෙන්න ප්‍රධාන වශයෙන් කරන්න ඕන කියන එක මෙතන පිටසලා මතුවෙනවා. සාමාන්‍ය නිවන් දැකීම සම්බන්ධව කියනකොට අවිද්‍යා සංහා දෙකයි දෙලස් වශයෙන් මුල් වශයෙන් පෙන්වු කරන්නේ. සමාජයට දැස්සහම මේකයි මුලින් දෙකක් හොඳ සමාජයක් සකස් වීමට හොඳින් සමාජයේ සකස් වීමට කියන්නේ විශේෂයෙන් සංඝ සමාජයේ හොඳින් සකස් වීමට මේ තිතික්ෂාව කොයිතරම් උපකාර වෙනවාද කියන එක මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අපි හිතට ගන්න ඕනේ. සංඝ සමාජයේ සකස් වෙච්ච ඇති හිතනකොට මෙන්න මේ ඉවසීම උඩයි හැමතැනම ගිහිල්ලා තියෙන්නේ. සකස් වීම. හැමතැනම ගිහිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා ආදී උත්තමයන්න් වහන්සේලාගේ හොඳට තේන ගුණයක් මේ ඉවදීනේ වෙන්නේ. එතන ඉදේට සිද්ධ වෙච්ච එකක් ඒක. දේශේ නෑ, මානේ නෑ, උද්දච්චේ නෑ, ඒ කෙලෙස් නෑ. ඒ නිසා එතන ඉවසීම තියෙනවා. ඒවා සම්පූර්ණයෙන් ඝාතනය නොකරපු සම්පාම තියෙනවා. නමුත් උන්වහන්සේලාගේ තේජ තියෙන තියෙනවා. ඉවදීම තියෙනවා. අර කෙලෙස් තිබුණා සංකානේ ඉවසීම කියන. අන්න ඒකයි පෙන්눔 කරන්න ඕන. අර දේශ මාන උද්ධච්ච ආදී මේ කෙලෙස් ගොඩ තියෙනකොට ඉවසීම පද වයින්නවා. ඒ කෙලෙස් නැති වෙන අඩු වෙනකොට ඉවසීම හිටිනවා. අර ඒ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති වෙච්ච සංකානයක ඉවසීම ගැන කතාවක් නෑ. විදේක වචන සිද්ධ වෙනවා. සම්පූර්ණයෙන් නැති නොකලා වූ සංකාම ගැන අපි හිතනවා. අන්න එහෙම සංකාමයක ඉවසීම ඇති කරගත්තොත් ඒක තමයි නියම තපෝගුණය වශයෙන් අපිට විශ්ින් කියෙන්නේ. මොකද එතන හොඳට හිත යෙදිලායි ඒක තේරෙන්නේ. ඉතින් ඒකට හිත හදාගන්න පුරුදු කරගන්න ඕනේ. බොහෝ විට මානෙණයකට ඉදිරිපත් වෙනවා. මම මම කියන හැඟීම ඉස්සරහට එනකොට ඔන්න ඔය කෙලෙස් ඉවසන්න බැරි ගතියක් තිබෙනවා. ඉවසන්න බැරි ගතිය හේතුනවා අර මානෙ තඩෙන් එනකොට. ද්වේෂයටත් එහෙම හේතුනවා. විශේෂයෙන් මානෙ. අපි ඒ වයින් පරිසම් වෙන්නේ. ද්වේෂක් ඇතුළත අභ්‍යන්තර දියුණුව ආරක්ෂා කර ගැනීමට උපාය මෙන්න මේකයි කියලා බුදුරජාණන් වහන්සේ ඔය ටික ප්‍රකාශ කළා ඉවර වුණේ නැහැ තවත් ටිකක් ප්‍රතිචිනේම දේශනාවක් කළා ඉන්නවා නම් පබ්බ ජීතෝ පරූප ඝාතේ සමනෝ හෝති පරං විහෙතයන්තෝ පරං විහෙතයන්තෝ අනුන්ත හිංසා කරන අනුන්ත හිංසා කරන පරූපඝාති අනුවිගෙච්ච අනු වනසල් නැති කරලා දමන ශ්‍රමණය අත්තා ශ්‍රමණියෙක් නොවේ මහණෙක් නොවේ එතකොට පරං නිහේතයන්තෝ එකක් පරෝපඝාති එකක් දෙකම එකට සම්බන්ධ වෙන ක්‍රියාව එකක් ඔය ක්‍රියාවෙන් යුක්ත පුද්ගලයා මහණෙක් වෙන්නේ නැහැ කියලා උනා. ශ්‍රමණයෙක් වෙන්නේ නැහැ කියලා. ශ්‍රමණ කමෙන් පරිබාහිර වෙනවා කියලා උනා දේශනා. පරාවියේ දහම්තු. අනුන්ට හිංසා කරනවා. අනුන්ට හිංසා කරනවා කියලාම අනුන්ට ගහනවා බනිනවා පමණක් නෙවෙයි. ඒක නැති වෙනත් තමයි මොනතරමින් හරි අනුන්ට හිංසාවක් දෙනවා නම්. අචන් විට හිංසාව දෙනවා දැන් කතා කරලාම කතා කළාම ඒකට උත්තර දෙන්නේ නැත්නම් ඒකත් හිංසාවක්. මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් කියන්නේ කරුණක් ගැන අහනවා. කරුණට උත්තර දෙන්න පුළුවන්කම තියෙද්දි උත්තර දෙන්නේ නැහැ. නැත්නම් මග ආරිනු. ඒකත් හිංසාවක්. හිංසාවක්. අනුනේ ගුණයට හානි කරනවා. පුංචි හර තියනවා නම් ඒකට කලකන්න ඕනේ. අනුන්නේ අගුණේම මතු කර කර මතු කර කර තමන්ගේ හිත අලබාගෙන ලොකු උපතක වැටලා ඉන්නවනම් ඒක ලොකුම දුර්වලකම. අනුන්ගේ අගුණ කොච්චරවත් කියන්න පුළුවන්. ඒ අතරේ ගුණක් තියෙන්න පුළුවන්. අර අගුණ මතු කර කර නැත්නම් ගුණයට ගහ ගුණේ ඝාතනය කරලා ගුණේ විනාශ කරලා කතා කිරීමත් ඒකත් නිසා. ගුණවතා ගුණවතාවයෙන් හඳුන්වා දෙන්න ඕනේ. දුර්වල කුජලයක් කියනවනම් මේ දුර්වල කුජලයාම හොඳ නැක නෙවෙයි කියන්නේ. පහත දැනෙන්නේ නෙවෙයි. ඒකට උදව් වෙන්න ඕන. උදව් වෙන්න ඕන, උපකාර වෙන්න ඕන. ඔන්න ඔය ටික බුදුරජාන් වහන්සේ දේශනා කළේ කොබඳු අදහසකින්ද කියන එක අපි නැවත නැවතත් හිතලා බලන්න ඕන. කලකලා බලන්න ඕන. එතකොට අපේ අදහස් අපේ ප්‍රාර්ථනාව අපට ලෙහෙතියෙන් සමුද්ද කර ගන්න පුළුවන්. යෝගාවචරයේ ජීවිතයේ කියන එක ඊටාම පිළිසිදු එකක්. පිළිසිදු යෝගාවචර ජීවිතය අපිට ඉවර ගන්නවා. කලබල උපදවා ගන්න නරකයි. වාද ભેද උපදවා ගන්න නරකයි. නිතරම අර මොලින් බුදුරජාණන් වහන්සේගේ අවවාදය. අන්ති පරමං තපෝති සික්ඛා නිබ්බාං පරමං වදන්ති බුද්ධා කියන මෙන්න මේ ටික. නිතරම හිතේ රැව් කිනි රැව් දෙමින් කියන හැටියට පාස්සන්න ඕනේ. එතකොට මොනම හානියක්වත් වෙන්නේ නැහැ. බුද්ධ රත්නේ බලය, ධර්ම රත්නේ බලය, සංඝ රත්නේ බලය. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බලය, සුවංගදී සෑයේ බලය, එතකොට මඤ්ඤංගල චෛත්‍ය රාජයාගේ බලය, ඔය ආදී සෝධා සංවගේ ධාතුන් වහන්සේලාගේ බලයෙන් ඒ වගේම සම්නද්දෘෂ්ටික දේවතාවන්ගේ ආධාරය කියන මේවා අනිදා මේ වායින් අපට අපේ මේ සාධනික වැඩ පිළිවෙල ගෙනියන්න අපට අවස්ථාව සැලසෙනවා ඇති එයින් හොඳට කල්පනාව ඇති කරගෙන සාන්ත දාන්ත පරිසරයක් තමන්ගේ හිත තුළම ඇති කරගෙන තමන්ගේ හිත තුළම සාන්ත පරිසරයක් ඇති කරගන්න ඕනේ ඒ සාන්ත පරිසරයේ යුක්ත පුද්ගලයන්ගේ සමූහය පුද්ගල සමූහයෙන් යුක්ත වූ මොන පරිසරයේම පොඩි ස්ථානයේම සාන්ත පරිසරයක් කරගන්න මහන්සි ගන්න ඕනේ ඊයේ මහන්සි